අපිට හොඳට මතක 1980 82 වෙනකොට මැද පෙරදිග රැකියාවලට ගිය අපේ රටේ කාන්තාව කොහොමද ගියේ යනකොට බොහොම අමාරුවෙන් ගම්වල හිටපු කුසුමක්කල නන්දාවතියක් කළා අනේ ඒජන්සි හරහා ඩුබායි ගියා අවුරුද්දකින් දෙකකින් එනවා ලිප්ටික්ස් ගහලා කොණ්ඩේ කපලා අඩි උස සෙරෙප්පු දාලා මහත් අඩි කළු බෑග් එකක් අරගෙන වෑන් එකේ බඩු මල්ලක් පටවගෙන කිහිල්ලේ අර මහත් අඩි කැසට් එකකුත් ගහගෙන ආවි ඇවිල්ලා හින්දි සින්දුව දැම්මේ මුළු ගමටම ඇහෙන්න ගෙදර පාට කරලා අර කැඩිච්ච වැසිකිළියේ දොර හදලා කොන්ක්‍රීට් කෑල්ල දාලා ඩුබායි ගිය අක්කා ගමටම එළිය කරලා පෙන්නුවා 82 විතර 30කට. ඒ පටන් ගන්නකොට ප්‍රස්ථාරේ උඩ තිබිච්ච හැටි. දැන් කොහොමද මැද පෙරදිග ඩුබායි ගිහිල්ලා එනක් කළා. අවුරුදු 30කට 35කට පස්සේ කේඩෑරි වෙලා හිසබූ ගාලා ඇඟ හැමතැනම ස්ත්‍රික්ක පාරවල් ඇන ගහලා ඉඳිකටු කාලා. ඉතින් ඔය විවෘත කිරිල්ලෙම නම් ඔබතුමන්ලා යන්නේ. අපිට දැක ගන්න පුළුවන් අනාගතේ රට කොතනද නතර වෙන්නේ